මේවා එකක්වත් බොරු නෑ කියන්නේ බෑ මෙතන භාවනාවක් නෙවෙයි හිත වෙලා තියෙන චින්තන. දිගටම හිතනවා, මනිනවා, කිරනවා. හැබැයි ඉතින් hina වෙලා හරි දොස් කියන දෙයක් නෑ. අපි ඔක්කොම උතනද තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හැම කෙනාම පටන් ගන්නකොට භාවනාවට ගහපු ගමන් පරියන්කේ ඉන්න plan එකක් දිගේ තමයි යන්නේ. කොහොමඩක හුස්ම පේන්නේම නෑ. හුස්ම වෙනතත් තියෙන හුස්මක් ගන්න බෑ. මොකද ඒ තරම් පුදුමාකාර අර සිලිලාරයකට යනවා, කෝඩු භාගයකට යනවා, කෝල භාගයකට යනවා. ඉතින් කවදා හරි අපි <coughs> ඔක්කොම නතර කරලා නිකන් වාඩි වෙලා ඉන්න මොකක්වත් නැතුව සක්මන් කරලා ඉල්ලෙමි වාඩි වෙලා ඉන්න විස්රාමි වාඩි වෙලා ඉන්න මේ මේ සමබර භාවය බලන්න බෑ. ඉතින් ඒ තෙන්ට එනකොට සමහරවිට භාවනා පරියන්ක 50කට ගත කරන්න ඕනේ මේකට යන අතේ යන්න දෙන්න. ඉතින් මේ ටික පුළුවන් අපිට මරණ මොහතක පුරුදු කරන්න. මේ ටික පුළුවන් අපිට ලෙඩ වුණොත් කරන්න. මේ ටික පුළුවන් අපිට වයසට ගියොත් කරන්න. මේ ටික කරලා තියෙන්න ඕනේ. මේ අනිවාර්යම වැරදි කරන. hina වෙන්නත් වටිනවා. hinaවට වැඩන්නේ මොකද ඔක්කොම කරලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න කියන හොඳට හයි හති තියෙනදී තරුණ වයසේදී මේ ටික කරලා ඒක ඒ තරහා එන පරිචය අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක ආවට පස්සේ තමයි භාවනා කරන්නේ. ඉතින් මුලින් අර කරන වැඩ ටික හරියට අතපය කපා ගන්නවා, කලබල වෙනවා, දඟලනවා. ඒකට කාදා hina වෙන්න වටින්නේ නැහැ. වටින් ධර්ම හොරතක්. ධර්මයේ තියෙන හොරතල හැම කෙනෙක්ම දෙන්නේ කියලා. සරුවචන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා කියලා කරපු ටික බලනකොට මේ මෙච්චර දස පාරමිතා පිළිලා, ප්‍රථම බැලුම් බලලා, ජීගී අතහැරලා ඇවිල්ලා ඒ කරපු ටිකේදී මොනවද නොකලේ අන්තිම මොහොතේ ආවුනේ අර හත් අවුරුදු හත් දවසේ වයසේදී වත්මගුණ දවසේ පොළොපු ටික ගෙරුවා නම් ඉවරනේ. ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරලා භාවනාවට යන්න දෙන්න තටමනවා. පැහැදිලිව සඳහන් කරනවා දතර දත තියලා තද කරලා දිව උඩුතල්ලට තියලා හිර කරලා කිහිල්ලෙන් දාඩිය දාද්දී මුර්රිකලා අල්ලගෙන ඉන්නවා මේ නිවන හොයනවා. ඉතින් අපි ගැන කොමන කතාවක්ද? නිසා ඒකකවත් වැරද්දක් කියන්න බෑ. ඒක අපි තේරුම් ගන්න මේ ටික ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේ ටික අපි ආයෝජනය කෙරුවට පස්සේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ. මොන දෙයක්වත් වෙන්න අරින්න අපිට දන්නේ වෙන්න හරිනවයි කියන එක ඔය කෘතිමව කරලා කරලා කරලා කරලා පුරුදු කරලා නැහැ. කවදා හරි අහම්බෙන් වගේ මේ මොනවත් නොකරුවට මේ ජීවිතේ ජීවත් වෙනවා. අන්න ඒ ජීවිතේ ජීවත් වෙන්නදලා ඒක දිහා සතියෙන් බලන ඉන්නවා කියන එක වෙනම කලාවක්. ඒකෙදී ලොකු මොනචකමකින් ඔය අල්ලකින් රාශියකින් ඉතින් අපි ඔය ඔය ප්‍රශ්න කරුට අපි මේ විදිහට මේක පුරුදු කරන්න කියලා කිව්වට කවදා හරි ඔය ප්‍රශ්න කරුව අපි හිතමු මේ හුස්මට යන්න දෙන්න. එතන මේ කයට ඉඳගෙන ඉලක නිසා නිකන් බලහින්කයි කරන්න තියෙන්නේ කියලා. ඒ කෙනාට කවදාද ඔය වගේ ප්‍රශ්න කරන තව කෙනෙකුට උගන්වන්න කියන දවසේ තේරෙයි මේක කෙටියෙන් උගන්ව ගන්න ක්‍රමයක් නෑ. එයා ඒ දේ විඳින්නම අරලා තමයි කරන්නේ. වෙන කරන්න කමක් නෑ. කවදාද තේරුම් ගත්තට පස්සේ අහුවොත් එහෙම සමහරලාට මේ මට යෝගේ සිද්ධ වෙලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක අදනේ තීරණේ මම ඔච්චර කල් කරලා තියෙන වැරදිනේ කරලා ඉතින් මම නතර කරනවා මොකද්ද කරපු වැරද්ද මොකද්ද දැන් හරි. මෙන්න මේක මේක වැරදි මේ ටික හරි. ඒක උඹට මේක කාට හරි කෙලින්ම කියලා දෙන්න ඕන නම් කවදාත් ආහනන කරගෙන කොහොමද කියන්නේ? කියන්න බෑ. ඒ අත්තරදි ටික මත තමයි අදන්න දෙන්න පුළුවන් මාලිකාව. ඒ අත්තරදි ටික මේ මනුස්සයා හිතෙන් ධර්ම ගෞරවේ, ශ්‍රද්ධාවේ ඈත හිල්ලෙන් කරන්නේ. ඉතින් බලන්න ඉන්න මනුස්සයර කියනවා ඔච්චරකෝ කෙටින් කිව්වනම් ඉවරනේ. ආපු දවසේ ඕක කිව්වනම් හරනේ කියලා හිතන. එහෙම බෑ. අර අරතර දිටි කරාම යන්න ඕනේ. ඒක පටිච්ච සමුප්පන්න ධර්මයි.